තමන් බලාපොරොත්තු වෙච්ච නැති ඉරියව්ව පවත්වන්න බැරි අරමුණෙන් හිත පිට පනින පිට පැනත් පිට බව දන්න එයා විසින්ම නැවත අරමුණට එන වෙනදතරන් හිත මූල කර්මස්ථානයේ නොහිටින නමුත් භාවනා නොකර අත නාරින මේකට තමයි විපස්සනා කියන්නේ. ඒ නිසා මේකට පුළුවන් තරම් අනුග්‍රහ කරලා මේකට අනුග්‍රහ කරන්න ලොකු ආත්ම ශක්තියක් ඕන.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 ඉතින් ඒක ගොඩාක් වෙලා අරින්න ඕනේ. කෙලස් ආවත් කෙලස් නාවත් සමසිත. හිත හිත පිට ගියත් ආපහු හිත ආවත් සමසිත. එතකොට පේනවා වෙනදා වගේ නෙමෙයි කොහොද යන ගුණ කන්දල් නඩුවක් නෙමෙයි Tamanට අදාළ දෙයක් නෙමෙයි නිසා බලාගෙන දෙපැත්ත සමසේ සලකා බලන Tamanට අදාළ නැති විනිශ්චයක් කරන විනිශ්චයකාරවරයෙක් වගේ බලාගෙන ඉන්නවා. හැබැයි නිකන් ඉදිල්ලා තියෙන්නේ. නිකන් ඉන්නවයි කියන්නේ ප්‍රතික්‍රියා නොකර සිටීමට ගත දැඩි ආයාසයක්. නැත්තම් අපේ හිත ස්වභාවයෙන් ප්‍රතික්‍රියා කරනවානේ. මේ වෙලාවේ පේනවා ඒ ප්‍රතික්‍රියා කරන දලඳුරුකම නැහැ. ඒක දැප්පනේ වැටලා. ඒක ඒක හික්මිලා. ඒක බයලජ්ජාවට යට වෙලා. ඒක ශික්ෂණේ වෙලා.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 ඒකට සුද්ධ භූමියක්. සුද්ධ භූමියක් කලේ මනසේ ඇතුලේ තිබුණ කෙලෙස් ඔක්කොම එතනම ඇරුවා. ඔක්කොම ඇදලා එළියට දැම්ම. පුරු එළියට ඇදලා දැම්ම. සරව ටික එළියට ඇදලා දැම්ම සුද්ධයි. භාවනා මධ්‍යස්ථාන කියන්නේ අපේ KMC එකේ කුණු ලොරිය වගේ. අපේ ළඟ තියෙන කුණු ඔක්කොම මෙතන දාලා යනකොට මේක තව තවත් පූජා භූමියක් වෙනවා.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 තමන්ගේ ගුණ වලටත් මම කියනවා. ගියපාර පර්ත් වලදී මං කිව්වේ අනුන්ගේ ළමයින්ගේ උපැන්න සාධකේ තාත්තගේ කොටුවට අස්සම් කරනවා අපි ගිහිල්ලා. කාගේ දරුවේද දන්නේ ඒක හොඳට තේරුණා පර්ත් වල ඉන්න කට්ටියට ඔක්කොමලා hina වෙලා අන්න ඒක නම් තේරෙනවා ඊගා ෂෝක් එකට අපි කරන්නේ අනුන්ගේ දරුවන්ගේ තාත්තගේ කොටුවේ අස්සම් කරනවා.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 කවුරු හරි පැයක් විතර භාවනා කරන එක පැයක් පෙන්න පෙන්න හිටියොත් මෙහෙම කරන එක කවුද බලන්නේ? බෞද්ධ නාලිකාවේ ගියත් බලයිද? ඒ වෙනකොට ප්‍රභාකරන් මරපු හැටි පෙන්වනවා හප්පා බත් එක අරේ රොස්සෙද්දි මේ ටෙලිවිෂන් බලනවා. මේ තරම් පවට කැමැති. ඒ තරම් අපරාධ වලට කැමැති.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 චස් චස් ගාලා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ වගේ මේ කෙලස් බෝ වෙලා ආවට මේ වලන් හැදුවා වගේ අලකොලනන්දක් වගේ කඩු අරගෙන දෙසරේ එහාට මෙහාට වන්නකොට හිටින්නේ නැහැ. ඒ විශ්වාසය තමයි අපි මේ හයිය හති තියෙන වෙලාවේ ගොඩනගා ගන්න ඕනේ. ඒකට හොඳම වැඩේ මේ හිතේ ගොජේ එන්න පටන් ගන්න. ඒක වේදනාව වශයෙන් එනවා. මේ ශබ්ද කරදර වශයෙන් එනවා. හිතවිලි වශයෙන් එනවා. ඒකම ආනාපානය නීරස වෙනවා. ආන්න ඒක දිහා හොඳට බලාගෙන පැය දෙක තුන ඉන්න පුළුවන් නම් ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ. ඕන වෙලාවක කරන්න පුළුවන්. පියනවා ඊගා ප්‍රශ්න. ගරු ස්වාමීන් වහන්සේ සමතේ වැඩි බලවත් වූාට පසු ඒ විදර්ශනාවට හැරවීම ගැන මා දැනුවත් කළ මැනවි.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 මීට එහා තියෙන දේවල් ලැබුණා නොලැබුණා කියන එක නෙවෙයි අපේ ප්‍රථම කිවිසුම මේ වැඩමුළුවේ පළවෙනිම කමඨහන් දේශනාවේ පළවෙනිම වාක්‍යය තමයි අපි මේ වැඩමුළුවට මුළු දීලා තියෙන්නේ සතිය වඩන්නයි. අමතර දේවල් නෙවෙයි. ඒක වැඩෙනවා නම් ඒක අපිට කරන්න පුළුවන් ලොකුම අනුග්‍රහය නැත්තම් ඒකත් ජයසිරි මංගලම් කියලා යනවා මිසක්කා මේ නිකන් හම්බ වෙන ගොනාගේ අම්බලන්න යන්න එපා.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 මේක දැන් වයසයි. ඔයා ආයේ මේකප් දාලා ලස්සන කරන්න ගියොත් එහෙම තිබුණු දේත් කැත වෙනවා. ඒ නිසා ඕක උපදාන්න යන්න එපා. පුළුවන් හරිය වැඩ ගනින්. වැඩ අරගෙන ඉදිරියට කෙරුවොත් මං කියන්නේ අර නොලැබෙයි කියලා. නමුත් මේ ආච්චිම කෙනෙක් මනමාලියක් කරන්න යන්න එපා. ඒ නිසා සතිය වඩා ගන්න. ඒක ලොකු ජයග්‍රහණයක් කරගෙන යන්න. අපේ ආන්දර මේක මට කොන්තරත්වක් මේක කියන්නද? කමන්න කැමති නම්. රජී මහත්මයා කාරුණික ඉල්ලීමයි සක්මන් මළුව තිබෙන ප්‍රදේශයට වැසිකිලි පහසුකම් ලබා දීමට හැකිනම් කෘතඥ වෙමි. තෙරුවන් සරණයි. ඔය ඒකට අපිට ඇත්තටම මේ උදා යෝජනාව හොඳයි. අපිට පුළුවන් ඒකට මේ ඔය මම දැකලා තියෙනවා පිටරටවල වල කැම්ප්ස් වල තියෙනවා ප්ලාස්ටික් ඒවා. වැසිකිලි කැසිකිලි විතරයි. වැසිකිලි පහසුකම් නෙවෙයි. කැසිකිලියක් අපි සාමාන්‍යයෙන් මේ ඔයගොල්ලෝ ගිහිල්ලා තියෙනවා නම් පර්ත් වල ඒ අරන්නේ වැසිකිලි පෝච්චයක් තියලා තියෙනවා. එළිය කැලේ. වට කරලා නැහැ.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 දැන් නතර කරපුවාම දැන් පොලිමේ කට්ටිය ඉන්න පිරිමි කට්ටිය ළඟ තියෙන පරිප්පු මේ උක්කවල තියෙනවා පරිප්පු වල තියෙනවා වගේ ඇට ගණන් කරනවා ගිහිල්ලා වාඩි වෙලා. ඒක වැඩ ඉවරයි. අරගොල්ල පොලිමේ ඉඳලා එනකම් මහත් ඇඳලා කිව්වා දැන් ඕක තමයි දිගටම තියෙන්නේ. ඕගොල්ලෝ තීන්දුව කරගන්නේ ඇතුළේ වැසිකිලිද පිට වැසිකිලිද කියලා. ඉතින් පහුවෙලා එනකොට කොයි කොයි නෝන කට්ටියක් කිව්වා ඇතුළේ වැසිකිලි හරිම ජරාවයි පිට වැසිකිලි සුදුසු තැනකට ගිහිලා කරගත්තා. ඒ රටේ මිනිසුන්ට ඒක ගහලා අල්ලලා. මුළු ඉන්දියාවම ප්‍රසිද්ධ වෙසිකිලියක්. එදි මේ අරණ්‍යයට ගියාම ඕවා ටිකක් ටිකක් ඉගෙන ගන්න වෙනවා.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 ඕගොල්ලන්ට තදබල දී තිබුණාට වැඩිගිරි කරන්න ඕන කියලා. ඒකට අවසර දුන්නාම ඊට පස්සේ දිග process එකක් ගොඩනැගිල්ලක් කරනවා. මෙතන පල්ලෙය සක්මන් මල්ලුවට කාණුවක් කපන්න කියලා ලියන මහත්තයා ගිහිල්ලා දවස් ගාණක් ලොක් කරලා ලොක්අප් කරලා තිබ්බ පොලිසිය. ඊපස්සේ මේ සක්මනකට සක්මනක් හදන්න කියලා. ඒගොල්ලෝ කිව්වේ කැළියේ මැදව කලවලවල් හාරනවා කියලා. තේරුම් ගන්න බෑ. නමුත් ඒ යෝජනා මම පිළිගන්නවා. මොකද ඒක ඉච්චර තදබල අපහසුකමක් තියෙන එකක් නෙවෙයි. ඉතින් ඉස්සරහට වැඩ කරගෙන යන වෙලාවකදී ආවරණයක් සකස් කරන්න පුළුවන්. ඒ විහාරයට බාධා නොවන විදියට පුද්ගලිකත්වයට බාධා නොවන විදියට හරි ගැසලා දෙන්නම්.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 නෑ කාර්යාලයට ඒකට කරන්න දෙයක් නෑ. අපි මේ ජෙනරේටර් එකක් ආවා ඊයේ. ඒක හරි powerful ජෙනරේටරයක්. එතන ගියාම අපිට ඇවිල්ලා තියෙනවා solar panel ලක්ෂ 5ක. එතකොට අපිට ඒටානද වෙනකොට විදුලිය ඇති වෙනව නෙවෙයි වැඩි වෙන්නක් තියෙනවා. ඒක නිසා මම ඉල්ලීමක් කරා මේ ශාලාව එයා කන්ඩිෂන් කරලා sound proof කරන්නයි කියලා.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 නමුත් ඒ උතුම් කරන කට්ටියට හිත හදා ගන්න කොහොම හරි පුළුවන්. දායකයට බෑ. අපිට ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. සද්ද කරන්න එපයි කියලා. අපි කරන්න තියෙන්නේ මංගේ නම් ear plugs. කනේ පොරොපටියක් ගාගත්තාම හැබැයි වෙලා තියෙන කන ගෝසයි එතකොට. කන රත් වෙනවා. එදා ඕව ඉවසන්න බැරි නම් එනම් කරනවා. ආධුනිකයට ඇත්තට මම දොස් කියන්නේ නැහැ. ආධුනිකෝ ටිකක් කොහමඩක්ක සද්දවල ටිකක් කලබල වෙනවා. ඒක සරුවචනanse සඳහන් කරලා තියෙනවා. නමුත් අපිට සියල්ල සියල්ලෙන් අංග සම්පූර්ණ වෙන එකක් නැත්තම් අපි මිටිතනින් වතුර බැසලා යන්න නරකයි.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 ලංකාවේ තියෙන අරණ්‍ය සීනාසලින් වැඩිම සුඛෝපභෝගික නිසරණ වනේ තවදුරටත් ගොඩනැගිල්ලට අවසර දෙන්නේ නැහැ කියලා දැඩිසේ කියලා තියෙනවා. ඉතින් අපි උත්සාහ කරමු ඒකටත් යථා කාලේ මේ කොට නැගිටලා ඒකත් හදාගමු. ඒ අතරමැද අපිත් පරිතද කරගනිමු. දායකයන්වත් පහසුකම් සැලසමු. මේකත් සවුන්ඩ් ප්‍රූෆ් කරන වැඩේ යථා කාලේ කරනවා.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 නිස්සද්දයි වාසුණ නැතිවලා භාවනා කරා. මම මෙහෙම තමයි කරේ කිව්වා පණ්ඩිත මහාශියක ඉඳද්දි. ඒ සයිඩෝ කියනවා එතකොටත් ගොඩනැගිලි හදනවා මම හිටපු කාමරේ තුන් දෙනෙක්ලු හිටියේ. එකෙක් බුද්ධිය ගත්තේ නැර උදේ වෙනකන් ගොරවනවලු. මාලිගාවත් ලී මූලවා. එළියට ගියාම ඇන ගහනවලු. ඉතින් ওই දෙක මැද කළා තමයි කිව්වා මාත් භාවනා කරලා තියෙන්නේ.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 ලේනතිකමක් හැදෙනවා. ඊට ඉඳලා හිටලා ඌට කක්ක ටිකක් කන්නම ඕනේ. නැත්නම් ඌට කොච්චර පිරිසිදු ආහාර දුන්නත් කඩන්න බෑ. අපේ හිතේ ඌරෙක් වගේ තමයි. අපේ හිතට ඒ අදාළ කෙලස් ටික නැත්තම් සමබර කරන්න බෑ. ඒ නිසා හරි පාරට තිබ්බට පස්සේ කුරේ වෙගිලා ගෙවිලා වගේ බාගෙට ගොනා යන්නේ අඩමානට කියලා නිකන් හිතන නිකන් මොකද මොකද වගේ දැන්. මොකද අර අදාළ කෙලස් ටික නැහැ. ඒකට බුදුරජාණන් කියනවා හරි උඹ සැක කරපන් ආයෙත් ඔක් කරපන් ආයෙසක් කරපන් ආයෙත් ඔක් කරන්න කරන්න කරන්න තේරෙනවා. ඒ තරම්ම පිටපොට ගිහිල්ලා නියම පිරිසිදුකම නියම ඍජුකම නියම අවංකකම, නියම නිහතමානීකම අපිට නුහුරු වෙලා. නව සර්වඥන්සේ ක්‍රමේ හරි ප්‍රසිද්ධයි. හරිම ස්ථිරයි. හරිම ඒකාන්තයි. ඒ නිසා සකන ආයසයක් මුලට ඇවිල්ලා යන පාර සම්පූර්ණයෙන් දන දන දක දකද යන්නේ කියලා බලන්න. දන දන දක දක යනවන කිසිම කෙලෙසයක් නැහැ. මොන දෙයකවත් දක දක දන දන සිද්ධ වෙනවා කෙලෙස්ටයි. ඉතින් මේ වෙලාවේදී බොහොම ඉවසීමෙන් උපයාස අපෙලා දෙන්න ඕනේ.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 ඒක බරපතල අපරාධයක් බරපතල අකුසලයක් නෙවෙයි. නමුත් සඳහන් කළ තියෙනවා සාමාන්‍ය උපදේශයක් විදිහට ඇස්වා ගන්න හිතනකොට ඒ චේතනා දිහා බලලා ඇස් නොහා යන්න. වැව්වයි කියන්නේ වැරද්දක් නෙවෙයි. වැව්වට ඇති ප්‍රශ්නයක් නෑ පරිේශන මට්ටමේ. නමුත් මේ සක්මන කියලා කියන්නේ ඇහිමුතු රූප වේදී කනිමුස්සද්දයේදී චේතනාපූර්වක වැඩකුත් කරද්දී සතිය පැවැත්වීමක්.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 බුදුසසුන කියන්නේ විවෘත කරන්න. තථාගතප්ප වේදිතෝ භික්කවේ ධම්ම විනයෝ විවටෝ විරෝචති එන පටිච්චන්නෝ කියලා තියෙනවා. මහන්නේ මේ සරුවච්චන්හන්සේ උගන්වපු ධර්මය විවට කරන්න කරන්න බබලනවා. විරේචනය කියන්නේ රැස්සී දෙනවා. න පටිච්චන්නෝ. ගහපු ගමන් ඒකේ බල බිඳනවා. නමුත් තමාර දේවල් තියෙනවා හංගලා හංගන්න හංගන්න ගුණ එන ඒවට කියනවා গুপ্ত ධර්ම කියලා. ශාසනයේ গুপ্ত ගතියක් නෑ. ශාසනයේ කෙලින්ම ඍජුයි පට ඇරලා පෙන්නන එක තමයි කරන්නේ. පෙන්වන්න බැරි නම් මතක තියාගන්න කෙලෙසයක්. එතකොට කෙලෙස්මයි වැඩෙන්නේ. ඒ නිසා අපේ මේ යන වැඩපිළිවෙල වසන් ගන්න දෙයක් නැහැ. වැසැංගිල්ල තියෙනවා අපේ සබකෝල ගති නිසා. ඉතින් ඔක්කොම බුදුහාමර පෙළ තියෙන කෙලස් කියලා.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 මොකද ඒ මනස කියලා තියෙන්නේ. ඊට පස්සේ යාටයි තියෙන්නේ වැරද්ද. ඒ ගුණෙත් යාටයි තියෙන්නේ. ඒ නිසා අපිට අපේ තියෙන කල්යාණ මිත්‍රත්වය කියන්නේ සබ්‍රක්‍මචාරිත්වය කියන්නේ අපිට ඕනම දෙයක් සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. හෙලි කරපු ගමන් කෙලෙස් වලට නම් ඉන්න බෑ. මොනම කෙලෙසකටවත් ඉන්න බෑ.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 ටික වේලාවක් උත්සාහයෙන් නිදිමත ගතිය අඩු කර ගැනීමට උත්සාහ දැරීමි. සමහර විටක කන්පෙති මිරිකා පවා නිදිමත ගතිය අඩු කර ගැනීමට වෙර දැරීමි. අද සක්මන් කිරීමේදී මේ නිදිමත ගතිය තරමක් දුරට අඩු වුමුත් සක්මන් භාවනාව මැදදී පියවර තැබීමේ වේගය ඉබේම වාගේ අඩු වූ අතර එසවීම, ගෙන යාම, තැබීම වශයෙන් පියවරින් පියවරවර විස්තර ඉබේම වාගේ සිතට දැනුනි.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 පිම්බින්න කියලා තියෙනවා ගින්දර නිවන්න. ඉතින් ඒ වගේ පොඩි සරල උපමාවක් මේකේ තියෙන. මෙහෙම නැති වෙන ਸਰවඥතාඥානයක් මේකේ නෑ. ගින්නක් මොලවනකොට ගින්න බෝ කරන්නේ කොහොමද? ගින්න බාල කරන්නේ කොහොමද? ඒ දේ දන්නේ නැත්නම් මොන කුසියම්මකද? කොයි කුසියම්ම කෙනෙක් දැන් තියෙන ගෑස් කුකරේ වැඩේ නිසා ටෝක් ගන්නවා. ඉතින් මහත්යට විතරයි සිද්ධ වෙන්නේ අල්ලපු කඩේට ගිහිල්ලා සල්ලි දීලා කෑම කන්න සිද්ධ වෙනවා. නෝන මහත්ය සූප සාත්‍ර ඉගෙන ගන්නවා. ගෙදර මහත්ය අල්ලපු කඩේට ගිහිල්ලා බත් කනවා. මොකද ලිපව පත්තු කර ගන්න දන්නේ නැහැ. ඒ අම්මා කෙනෙක් මේ කෙල්ලේ දීග දෙනකොට ඔක්කොම ඉගෙනනවලු.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 ඒ ලිප මොලව ගන්නවත් දන්නේ නැහැ. මේ භාවනාවේදීත් හදාගත්ත සමාධිය සමබර කරනවා කියන එක ලිපේ ගින්දර ටික මොලවන්න තියෙන එච්චරයි. ඒක සරුවජන්සේ එහෙමමයි උත්තර දීලා තියෙන වෙන මොකක්වත් නැහැ. ඒකේ සර්වඥතාඥානයක් නෑ හැබැයි වෙලා තියෙන්නේ මේකයි. තමන්ම සක්මණේ නිදිමත අත්දකලා තියෙනවා.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 ඉතින් අර මිනිස්සු පපුවියත ගහ ගන්නවා බුදු අම්මේ ශාස්ත්‍රුන් වහන්සේනම කොහොමද මෙහෙම කියන්නේ කියලා. බුදුරජාණන්ද කියනවා මයි තෘෂ්ණාව අම්මා වගේ අවිද්‍යාව තාත්තා වගේ නිවන් දකින්න කියන්නේ අම්මා අප්පා මරණ එක තමයි. ඉතින් බැරි නම් ඉතින් පරණුවාට ගමන්නේ අම්මගේ කිරි තියනද කියලා බැලලා කිරි ටිකක් බිබී ගෙදරටලා ඉන්න එක තමයි තියෙන්නේ.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 තෙරුවන් සරණයි. මදි, තොරතුරු මදි. සූක්ෂම වෙනව නම් හිත අවදි වෙනවා. සූක්ෂම වෙනකොට හිත ඇකිලෙන්නේ නැහැ. ඊටාම සියුම් දේවල් බලන්න බෑ. හොඳට හිත අවදි වෙන්නේ නැතුව. සූක්ෂම වෙනවයි හිතෙන් ලීන වෙනවයි කියන එක ප්‍රතිපක්ෂ ධර්ම දෙයක්. ඒ නිසා මේ තොරතුරු තව ඉදිරිපත් කරනවා නම් සභාවට හොඳයි.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 අඩු විට අඩු වූ වාට සමහර තැන්වලදී ඔළුව උස්සන් උස්සන බවක් දැනෙනවා. ඔළුව උස්සනවා. එසේ සිදු වුණාට පසුයි මතකයට එන්නේ ගැටුණා කියලා. ඒ ෂණිකවම එය දැනෙනවා. නිතර හොඳ සිහිය පවත්වන නිසා යම් කෙලෙස් සහිත දෙයකට පැටළුණු විටක ඉක්මනින් එයින් ගැලවෙනවා.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 ඒ ගැන ඔබ වහන්සේගේ උපදේශය කුමක්දයි දැන ගැනීමට කැමැත්තෙමි. ඔබ වහන්සේට මේ අත්භවයේම උතුම් නිවන් සුව පතමි. තේරුම් අරගෙන තියෙන කමේ හරි ওই தത്വෙදී ඔක හොඳටම මේ ප්‍රමාණවත් මේ විතර දිගට දිගට කරගෙන යනකොට මේ මේ කියන දේවල් තව ඉදිරියට යනකොට කල ප්‍රකාශ කළ හැකි සියුම් වචන තියෙනවා සියුම් ක්‍රම තියෙනවා. නමුත් මේ වෙලාවට ඔය තීරුම් ගන්න තියෙන ක්‍රමේ නැත්තම් ඉදිරියට යන ඉදිරියේ වේගය හොඳටම ප්‍රමාණවත්. මේක කඩා බඳ ගන්න නැතුව එහෙම නැත්තම් මේකට අතුරු ආන්තරා වෙන එක වළක්වමින් දිගට කරන්න හැබැයි ඉක්මන් කරන්න යන්න හොඳ නෑ. මේකට හොඳට ඇඟ හුරු වෙලා හිත හුරු වෙලා මේ ශිල්ප මේ ක්‍රමසහ විදී තමා තුළින්ම වෙලාවට මතු කරගෙන කරගෙන යන වැඩපිළිවෙල දිගට යන්න යන්න වඩවලල් යන්නේ නැතුව කෙටි මාර්ගොනේ යන්න පුළුවන් ක්‍රම ඉස්සරහට ලැබෙයි.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 ඒ නිසා අපි මෙතන ඉඳලා තුන වෙනකන් කාලය සක්මන සඳහා ගත කරලා තුනට අපි නැවත රැස් වෙනවා පරියන්ක භාවනාවක් සඳහා. ඒ මතක් කිරීමත් එක්කම අපේ තුන්වෙනි දවසේ දෙවෙනි පවත්වන ධර්ම සාකච්ඡාවේ නිමා මෙතනින් සටහන් වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.